ගෞරවනීය හාමුදුරන් වහන්සේ කල්යාණ මිත්‍රවරුනි මොහොතකට හරි හිතට ලොකු සැනසෙල්ලක් මේ වගේ තැනක නිහඬව නිසලව වාඩි වී ඇස් දෙක පියාගෙන සිටීම වෙන මොනවත් කරන්න අවශ්‍ය නැහැ හුදෙක් මේ පැදුරක් උඩ ඔය කොට්ටයක් මත බොහොම සංසුන්ව ඒ වගේම නිහඬව වාඩි වී දෙනෙත් පියාගෙන සිටීමෙන් පමණක්ම හිතට ලොකු සැහැල්ලුවක් සැනසෙල්ලක් ඒ විතරක් නෙමෙයි කයට ලොකු ලිහිල් බවක් ලබා දෙන්න පුළුවන්. දැන් මේ ඒ භාවනාව නෙමෙයි කිසිවක් කළේ නෑනේ වාඩි වී සිටීම විතරනේ කළේ. නමුත් ඒ එතනදී පවා බොහොම සංසුන් ඉරියව්වක මුකුත් නොකර නිහඬව සැහැල්ලුවෙන් සිටින විට හිතත් පැහැල්ලු වෙනවා ගතත් පැහැල්ලු වෙනවා ඒ සැහැල්ලුව එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි ඔය අපේ තියෙන කලබලකාරී සංකීර්ණ ඒ වගේම අවුල් වෙච්ච ජීවිතෙන් මඩක් ඈත් වීම නිසා ලැබෙන දෙයක් වෙන මොනවත් නෙමෙයි ජීවිතේ මහා කලබලයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් එහෙම වෙන්නම ඕනේ ජීවිතේ සුවිශාල වූ කලබලයක් කරගන්නට ඕනේ නැහැ. නමුත් ඉතින් එහෙම වෙලා තියෙනවා. ජීවිතය කියන්නේ කොහොමත් පුංචි හරි කලබලයකට තමයි. හැබැයි පුංචි කලබලෙන් නවත් නවතින්නේ නැතුව මහා කලබලයක් බවට ජීවිතේ අප දිනෙන් දින දිනෙන් දින විවිධ වූ හේතු එකතු කරගනිමින් විවිධ වූ සාධක සම්බන්ධ කරගනිමින් පත් කරගෙන තියෙනවා. එතකොට එය අප විසින් කරගනු ලබන දෙයක්. මොකද්ද? අපේම ජීවිතයේ අවුලක්, කලබලයක් සහ මහා සංකීර්ණ කර්මාන්ත ශාලාවක් බවට පත් කර ගැනීම. ඉතින් මේ අතර කයක් කලබලයි මුළු කයම කලබලයි. දැන් කය කලබල කරගන්න කය කලබල කරන්නේ නැතිව හිතට බෑ කලබල වෙන්න. දැන් මේ දෙන්න දෙකක් වුණාට දෙදෙනෙකු වුණාට හිතයි ගතයි දෙක දෙදෙනෙකු වුණාට එක්කෙනෙක් කරන දේ අනිත් කෙනාට නොමිලම ලැබෙනවා. දෙක්කෙනෙක් වියදම් කරලා කරන දේ ලබා ගන්න දේ අනිත් කෙනාට නොමිලේම ලැබෙනවා. ඒතර කය කුමක්ද ලබාගන්නේ? එය මනසටත් ලැබෙනවා. මනස කුමක්ද ලබාගන්නේ? ඒන් කොටසක් කයටත් දෙන්නට ඕනේ. නොදී බෑ මනසට විතරක් භුක්ති විඳින්න බෑ කිසි දෙයක් තනිවම. මසුරුකම. ඒ තමයි givisuma මේ දෙන්න අතර. කයයි මනසයි දෙදෙනා එකතු වුණේ ඒ අන්‍යෝන්‍ය givisුමට එකඟ වෙලා. මොකද්ද givisුම? එක්කෙනෙක් අනිත් කෙනාව බලා ගන්නවා කියන givisුම. ତර කය හිතට හිත කයට දෙදෙනා දෙදෙනාට බලපානවා. මේ කතා කරන්නේ අපේ සාමාන්‍ය ජීවිතය ගැන. එවිට දැන් ගත ගතට වෙන්නේ මොකද්ද? ඒ නිසා හිතට යමක් සිද්ධ වෙනවා. දැන් හිතමු කුසගින්නේ ඉන්න වෙලාවක බලන්න හිත ප්‍රබෝධයෙන් තියන්නේ සාමාන්‍යයෙන්. විශේෂ සිදුවීමක් නැත්නම් කුසගින්න තියෙනකොට බොහෝම දාඩිය දානකොට අත ඉසේර දෙයක් ගතේ අමාරුවක් තියෙන වෙලාවට හිත සතුටින් නෙමෙයි ඉන්නේ. හිත ප්‍රබෝධයෙන් නෙමෙයි හිත ජීවයෙන් පිරී නැහැ ඒ වෙලාවට. හිත මලානිකයි හිත උදාසීනයි හිත දුර්වලයි හිත මලානික වෙලා නිදිමත වෙලා ශක්තියක් නැති තැනකට එනවා. හැබැයි ඒ මනසේ හේතුවක් නිසා නෙමෙයි මේ කය දුර්වල වීම නිසා. ඒ වගේම හිත බොහොම සතුටින් ප්‍රබෝධයෙන් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් තියෙන වෙලාවට බලන්න ඒ වෙලාවට කුසගින්න වැඩිය දැනෙන්නේ නැහැ නිදිමත දැනෙන්නේ නැහැ අසනීප ප්‍රබලව රිදෙන්නේ නැහැ අසනීප නිසා ඒතර හිතේ සතුට හිත ගතත් එක්ක බෙදා ගන්නවා. මේ බෙදා ගැනීමේ කිවිසුම් පොරොන්දුව පිට තමයි මේ දෙදෙනා මේ ගමන එකට යන්නේ. ඒතර හිත සතුටක් හොයාගත්තාම වියදම් කරලා හරි වියදම් නොකර හරි ආ මේ මං මං හොයාගත්ත සතුට මං මහන්සි වී උපයාගත්ත සතුට මේ ඔබට අයිති නෑ ඔබ ඔබේ සතුට හොයාගන්න කියාම හිතට බෑ කයට කියන්නට අනිවාර්යයෙන් මේ කොටසක් ඒක අර උපයනකොටම යන්නේ පඩිය අතට එන්න කලින්ම කැපෙන දේවල් තියෙනවනේ ඒ කැපිලා තමයි පඩියක් අතට එන්නේ ඒ වගේ මේ සතුට ගන්නකොටම ඒ එහි බලපෑම එයින් කොටසක් කය ලබා ගන්නවා. ලබා ගත්තාම ඉතින් ශක්තියක්. සතුට කියන්නේ ලොකෝ ශක්තියක්. ඒ ශක්තිය ආහාරයෙන් ගන්න බෑ. ආහාරයෙන් ලැබෙන ශක්තියක් තියෙනවා. නමුත් ආහාරයෙන් නොලැබෙන, බෙහෙත් වලින් නොලැබෙන, ව්‍යායාම වලින් නොලැබෙන ශක්තියක ශක්තියක් සතුටකින් කෙනෙකුට ගන්න පුළුවන්. ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ලැබෙනවා ඊට වඩා සියුම් වූත් ප්‍රබල වූත් ඒ වගේම ගැඹුරු වූත් ශක්තිය ජීවිතයට මුණ දෙන්නට සතුට තියෙන තැන ඔබ ශක්තිමත් සතුටින් ඉන්න ඕනෑම කෙනෙකු ශක්තිමත් සතුටින් සිටින විට ඔබට පුළුවන් කුසගින්නට මුහුණ දෙන්න, පිපාසයට මුහුණ දෙන්න, මහන්සියට, වෙහෙසට, නිදිමතට සහ අසනීපවලට මුහුණ දෙන්න පුළුවන්. මුහුණ දීමේ ශක්තිය තියෙනවා. ඒ තමයි ඒ ශක්තිය කොහෙන් දෙන්නේ? සතුටින් එන්නේ. විතරක් නෙමෙයි ඒ ජීවිතයට මුහුණ දීමේ හැකියාව විතරක් නෙමෙයි සතුටින් සිටින විට යහළුවන්ට උදව් කරන්නට කැමැති අනිත්‍යයට හුම්කම් දෙන්න කැමැති සමාජ සේවයට පෙළඹෙනවා බලන්න කොපමණ ලොකු ධාරිතාවයක් ලැබෙනවාද කෙනෙකුට සතුට නිසා මේ පුංචි සතුටක් නිසා කොපමණ ලොකු හැකියාවන් කුසලතාවයන් රාශියක් ඔබ සතු වෙනවද ඉතින් එතකොට ඒ සතුට ජීවන ශක්තියක්. ඒ ගැන අපේ ඉච්චර හිතන්නේ නැහැ. අපි ශක්තිය ගැන කතා කරනකොට හිතන්නේ කෑමෙන් තමයි ශක්තිය ලැබෙන්නේ. බීමෙන් තමයි බෙහෙත් වලින්, ව්‍යායාම වලින් හොඳ පරිසරයක ඉන්නකොට ඒ වගේ ලැබෙන ශක්තිය තියෙනවා. ඒ ඔක්කොම ශක්තිය සතුටින් විතරක් අපිට ගන්න අමාරුයි. මොකද අපේ ශරීරය හැදිලා තියෙන්නේ මේ කැබලි කාල ඔය කපල කන්න පුළුවන් කෑම එහෙම කාලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. හැබැයි ඒ කෑමෙන් ගන්න බැරි තවියක් සතුටින් ලැබෙනවා. ත්‍රේ අවශ්‍යයි. ආහාරය යම්සේ අවශ්‍යද ඒ වගේම නැතිනම් ඊටත් වඩා ජීවිතයකට සතුට අවශ්‍යයි. සතුටින් සිටින කෙනෙකු ශක්තිමත් ශක්තිමත් කියන්නේ මේ ගහගන්ට බැනගන්ට ලෝකෙ පෙරලන්න නෙමෙයි ලෝකයට උදව් කරන්නට සමත් කෙනෙකු වෙනවා ඒ ශක්තිය එයාට තියෙනවා Tamanටත් උදව් කරගන්න පුළුවන් අනිත්‍යයටත් උදව් කරන්න පුළුවන් කෙනෙකු බවට සතුට ඔබව පරිවර්තනය කරනවා ඒ වගේම අසතුටින් සිටින විට සතුට නැති වෙලාවට හිත ශෝකයටපත් වෙලා, දුම්නසටපත් වෙලා, අඳුරු වෙලා දැන් එහෙම තියෙන වෙලාවක බලන්න හුස්ම ගන්නවත් හයියක් නැහැ. හුස්ම ගැනීමත් වෙහෙසක් ඒ වෙලාවට. කිසි දෙයකට හයියක් නැහැ. කෑම කන්නවත් හයියක් නැහැ. දුකෙන් ඉන්න වෙලාවක බලන්න ගන්න ආහාර හරියට දිරවන්නේ නැහැ. මොකද ආහාර දිරවන්න ශක්තියක් ඕනේ. ආහාරයෙන් ශක්තිය ගන්න ශක්තියක් වැය කරන්න ඕනේ. ඒක තමයි සබා දහමේ රීතිය. ශක්තිය ගන්න නම් ශක්තිය වැය කරන්න ඕනේ. අත්සන්න කපා ගන්න නම් බීජ වපුරන්නට ඕනේ. නිකම්ම අත්සන්න විතරක් අරගෙන ජීවත් වෙන්න බෑ. එතකොට දැන් ආහාරයක් දිරවන්න ශක්තිය ඕනේ. කෙනෙකු දුකෙන්, සංతాපයෙන්, පශ්චාත්තාපයෙන් එහෙම ඉන්න අවස්ථාවක ශක්තිය බොහොම අඩුයි. දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා ගිල. මොකද දුක් විඳින්ට විඳින්ට කෙනෙක් ශක්තිය ඡය කරගන්නවා. දුක් විඳින්ට විඳින්ට කවුරුවත් ශක්තිමත් වෙන්නේ නැහැ. විඳින්ට විඳින්ට විඳින්ට සුසුම් හෙලන්ට හෙලන්ට දුර්වල වෙන එක වෙන්නේ. Tamange ශක්තිය ඡය කරගන්නවා. ඉතින් ඒ නිසා දුක පවක් දුක් විඳීමෙන් පව් සිද්ධ වෙන්නේ. මේ ඉතාම වැදගත් කාරණයක් මේ දුක කියන්නේ අතීත කර්මයක විපාකයක්ම නෙවෙයි. දැන් අපි එහෙමයි හිතන්නේ. අපි දුක් විඳින්නේ මේ පෙර කරපු කර්මයක් නිසා. ඒ විපාක විඳින්නේ ඒ අපි විඳින්න ඕනේ. විඳින්න නැතුව බෑ. නෑ ඒ නෙමෙයි ඇත්ත. මේ දුක් විඳිනවා කියන්නේ මොකක් හරි කාරණයකට කෙනෙක් දුක් විඳින්නේ පෙර කරපු කර්මයක් නිසාම නෙමෙයි. හැබැයි දුක් විඳිනකොට කෙනෙක් අලුත් පාප කර්ම රැස් කරගන්නවා. කවුරුවත් දුක් විඳලා පින් කරගෙන නැහැ. දුක දුක් විඳින්න විඳින්න පව් තමයි සිද්ධ වෙන්නේ. හිත නරක වෙන එක තමයි වෙන්නේ දුක් විඳින්න විඳින්න. මේ දුර්වල කෙනෙක්ව දුර්වල කරන දේවල් වලට නේ අකුසල කියන්නේ. කෙනෙක් තුල තියෙන කුසලතාවයන් මොට කරලා, ෂය කරලා, විනාශ කරලා දාන දේවල් වලට තමයි අකුසල කියන්නේ. ඒතර දුකෙන් කරන්නේ දුක් විඳින්න විඳින්න ශෝක කරන්නට කරන්නට පසුතැවෙන්නට තැවෙන්නට සුසුම් හෙලන්නට සුසුම් හෙලන්නට කුමක්ද සිද්ධ වෙන්නේ පුද්ගලයා දුබල වෙනවා මානසිකවත් දුබල වෙනවා කායිකවත් දුබල වෙනවා යන්නේ තමයි ඒක තමයි කර්මය කියන්නේ. ඒතර කර්මයක් කරගන්නවා විඳිනවා විපාක විඳිනවා නෙමෙයි කර්මයක් කරගන්නවා එතනදී දුක් විඳින්න විඳින්න. ඉතින් කය දුර්වල වෙනවා. ඒතර කෑම දිරවන්නේ. තා තමයි බඩගින්න දැනෙන්නේ නැත්තේ. දුක් විඳින්න විඳින්න ශෝකයෙන් ඉඳ ඉඳ එහෙම දුක් විඳින්න පටන් ගත්තට පස්සේ කන්න බොන එකත් එපා වෙලා යනවා. එපා වෙලා යන්නේ දැන් කෑම දිනවට ශක්තියකුත් නැහැ. නිින්ද යන්නේ නැහැ. නිදා ගන්නත් ශක්තියක්. වැඩ කරන්නත් ශක්තියක්. මොනවටවත් ශක්තියක් නැහැ. ඒ අන්තිම දුක් විඳින්න ශක්තියක් නැති වෙලා යනවා. දැන් එතකොට මේ හිතේ තියෙන දුක අර කයේ තියෙන ශක්තියත් අවශෝෂණය කරගන්නවා. දැන් අනිත් පැත්තට වැඩ කරන්න. හිත සතුටින් තියෙන වෙලාවට ඒ හිතේ තියෙන සතුට ප්‍රීතිය කය විසින් අවශෝෂණය කරගන්නවා. දැන් හිතට පුළුවන් දෙන්න Taman ළඟ තියෙන දේ කයට කියනවා බෙදා ගන්න. මා උපයාගත්ත සතුටක් තියෙනවා. මොකක් හරි හේතුවකින් හොඳ වැඩක් කරලා මොනවා හරි හේතුවකින් භාවනාවක් කර හිත පිරිසිදු කරගෙන තව කාට හරි උදව් කරලා මා උපයාගත් සතුටක් තිබෙනවා ධනයක් තිබෙනවා මොකද්ද ඒ ධනය සන්තුෂ්ටිය කියන ධනය දැන් මේ ඔබ බෙදා ගන්න ඔබත් එක්කයි මා මුලින්ම මේ බෙදාගන්නේ අනිත් ඇත් එක්ක දෙවලුව ප්‍රථමයෙන්ම හිත මනස ඒ සතුට කයත් එක්ක බෙදා ගන්න. ඒ කයත් එක්ක බෙදා ගන්න නැතුව වෙන කවුරුවත් එක්ක බෙදා ගන්නට බෑ. මුලින්ම ළඟම ඉන්න කෙනා එක්කයි බෙදා ගන්න ඕනේ. ඒක තමයි රීතිය, නීතිය. මුලින්ම කයට දීලා තමයි තනිත්යටත් සතුට දෙන්නේ. එතකොට පීති මනස්ස මනස ප්‍රීතිමත් වූ කල්හි කය කය බොහෝම සැහැල්ලු වෙනවා. කය සංසිඳෙන්නේය. මනස ප්‍රීතිමත් වූ කල්හි මනසෙහි ප්‍රීතිය ඇති වූ කල්හි කය සංසිඳෙන්නේය. එතකොට කය සංසිඳෙනකොට හිතත් සංසිඳෙනවා. දැන් මේ දෙන්න දෙන්නට උදව් කරගන්න. දැන් අනිත් පැත්තෙන් හිත දුර්වල වෙනකොට හිත දුකටපත් වෙනකොට දැන් එයා කයෙන් ඉල්ල ගන්නවා ශක්තිය. ඒ නිසායි තමයි කය දුර්වල වෙන්නේ. දැන් මේ අනිත් පැත්තට. ඒතර කය කැමැත්තෙන් දෙන්නේ නැහැ. නමුත් කය මනස බලෙන් උදුර ගන්නවා. කයේ ශක්තිය. වෙන කාගෙන් ඉල්ලන්නද? දැන් මනස වෙන කාගෙන් ඉල්ලන්නද? සමහරට ඉල්ලනවා වෙන්න පුළුවන් අනිත් අයගේ උදව්. නමුත් ඒ ඇයට දෙන්න බෑ. එක්ක කටින් කියන්න කැමති නෑ. පෙන්වන්න කැමති නෑ Taman දුක් විඳින බව. ඒතර මනස සමාතුලින්ම සමාතුලම දුක් විඳිනවා. හැබැයි සමාතුල කිව්වහම ඉතින් කයත් එක්ක. කයට නොදන්නවා මනසට සතුටු වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ. අනිත්‍යයට නොදන්නවා සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම ඉන්න, ගෙදර ඉන්න මායට, අල්ලපු ගෙදර ඇත්තන්ට, ඥාතීන්ට, යාළුවන්ට නොදන්නවා හිතට සතුටු වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන්. හැබැයි කයට නොදන්නවා සතුටු වන්නටවත් දුක් වන්නටවත් මනසකට බැහැ. ඉතින් ඒ නිසා දැන් මේ මනස Tamanගේ දුක කියන්නේ කයත් එක්ක. ඒක හඬ නගා කියනෝ නෙමෙයි. ඉතින් මේ sannivedanaya අභ්‍යන්තරයෙන් වෙනවා. දුකක් ආපු ගමන්ම ඒ දුක මනස කියන කයට. කියන්නේ නිකන් නෙමෙයි. පිහිටක් ඉල්ලගෙන කයට කියන. ඉතින් එතකොට කය තුල තැන්පත් කරලා තියෙන ශක්තිය මනස ගන්නවා. ඉතින් කය තුල තැන්පත් කරේ මනසම නෙමෙයි Tamange දැන්. හරියට බැංකුවක් වගේ. ඒ කෙනෙක් එක ගනුදෙනු කරුවෙක්ගේ මුදල් විතර නෙමෙයි බැංකුවේ තියෙන්නේ. මනස සතුටින් ඉන්න වෙලාවට තැන්පත් කරපු ධනයක් තියෙනවා කයෙහි. කයම උපයාගත්ත ධනයක් තියෙනවා ආහාර අරගෙන හුස්ම අරගෙන ව්‍යායාම කරලා බෙහෙත් කරලා හොඳ පරිසරයක ජීවත් වෙනකොට කයට ලැබෙන ශක්තියක් තියෙනවා එහෙම තැන්පතුත් තියෙනවා දැන් මනස දුක් වුණාම අර ඔක්කොම ටික ඇදලා ගන්නවා Taman තැන්පත් කරපු ටික විතර නෙමෙයි මුළු බැංකුවම බංකොලොත් වෙලා යනවා දුක දුක පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම බංකොලොත් කරලා දානවා භෞතික ධනෙම නෙමෙයි ආධ්‍යාත්මික වශයෙන් ඒ විතරක් නෙමෙයි කායික වශයෙන් පුද්ගලයෙක්ව බිඳුවටම බස් කළා දානවා. ඒතර කායික කියන්න බෑ. දැන් ওই ටික දෙන්න බෑ. ඔබ දැන්පත් කරපු ටික විතරක් ගන්න. අනිත් ඒවා ඔබේ නෙමෙයි. එහෙම කියන්න බෑ. අර ඔක්කොම හූරලා හූරලා හූරලා මනස ගන්නවා. ගැනීම නිසා තමයි කය ලෙඩ වෙන්නේ, දුර්වල වෙන්නේ, මලානික වෙන්නේ. නෑ ඔක්කොම. ඉතින් කල්යාණ මිත්‍රවරුනි මේ ක්‍රියාවලිය දැන් මේම තමයි සිද්ධ වෙන්නේ මොනවා හරි ප්‍රශ්න හිත හදා ගන්නවා ඉතින් හදා ගන්න හදා ගන්න ප්‍රශ්නෙට වන්දි ගෙවන්න වෙන්නේ කයට මනසක් විඳිනවා හැබැයි පැත්තක ඉන්න කයට තමයි ඒට වැඩිපුර වන්දි ගෙවන්න වෙන්නේ ඒ නිසා ලෙඩ වෙන්නේ කය දුර්වල වෙන්නේ කය ආයිස කොට වෙන්නේ කයේ වැහැරෙන්නේ කය. අවලස්සන වෙන්නේ කය. දැන් දැන් මේ විදිහට මේ මනස කුමක්ද කරන්නේ මේ ඔය වැඩි හිතන්ට යන්නේ දුරදිග හිතන්ට පුළුවන් මනසට තමයි කායට නෙමෙයි. හැබැයි පුළුවන් කෙනා හිතන්නේ නැහැ. පුළුවන් කෙනා හිතන්න එපයි මේ බිස්නස් එක හරියට කරගෙන යන්න නම් සාර්ථකව නමුත් එයා හිතන්නේ නැහැ. ඒ නොහිතන නිසා බොහෝ ආයෝජනයන් පාඩු සහිත වෙනවා මනස කරන. ඒ කියන්නේ දුක් සහිත වෙනවා. මනස මොකක් හරි හදාගන්නවා ව්‍යාපෘතියක්. හැබැයි මේ ව්‍යාපෘතියෙන් ලැබෙන්නේ සතුටට වැඩිය අසතුට. සතුටක් ලැබෙනවා. හැබැයි අසතුට තමයි වැඩි. හොඳට බැලුවොත් අයවැය ශේෂය බලන්නේ නැති එකයි ප්‍රශ්නේ බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි දවස ගානේ සතිය ගානේ මාස්පතා වර්ෂ අවසාන ශේෂය බැලුවොත් අයවැය ශේෂය ලාභ ලාභ බැලුවොත් දුක සැප දෙක බැලුවොත් සැපක් තියෙනවා ධන ඍණ දෙක බැලුවොත් සැපක් තියෙනවා දුකක් තියෙනවා හැබැයි විඳ ඔක්කොම සැපයි විඳ ඔක්කොම දුකයි වෙන වෙනම එකතු කර බැලුවොත් හැම විටම ඍණ ශේෂයක් මෙතන තියෙන්නේ. අඩුවක් කියන්නේ. අඩුවක්. දැන් ගිය අවුරුද්දේ අඩුයි හිඟ ශේෂයක් තියෙනවා. ලැබුණා. හැබැයි ඊට වැඩිය වියදම් කරලා තියෙනවා. සතුටුනාට වැඩිය දුක් විඳලා තියෙනවා. ඉතින් මේ එකතු කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. මෙහෙම එකතු කරලා ශේෂයේ බලනවා නම් මේ තේරෙන ඉතින් මේක බලන්න කියලා තමයි ධර්මයේ කියන්නේ බලන්න කොහොමද දවස් ගෙවි ගියේ කෙසේද කතං භූතස්ස මේ රත්ත්‍ින් දිවා වී කොහොමද රාත්‍රිය සහ දවාල ගෙවි ගියේ බලන්න ගෙවි ගියේ කියන්නේ කොයි කීයට දිරපෑවි ඉරපැස්සේ නෙමෙයි කොහොමද සතුටින් හිටියද දුකෙන් හිටියද කොයි වෙලාවෙද සතුටින් හිටියේ කොච්චර සතුටින් හිටියද මොනවටද දුක්ුණේ කොච්චර වෙලා දුක් විඳද මේවා බලන්න. දෙහෙම බැලුවොත් දිනපතා බැලුවොත් සතිපතා බැලුවොත් හොඳටම පැහැදිලි වෙයි මේ ලැබෙනවට වැඩිය අපි වියදම් කරනවා. හැම වෙලෙම යන්නේ ණයක් ඍණශේෂයක්. ඉතින් ගිය අවුරුද්දේ ඍණශේෂයේ පියවන්ට මේ අවුරුද්දේ තව මහන්සි වෙනවා. ඒතර මේ අවුරුද්දෙත් ආයෙ ඍණශේෂය. ඉතින් මේ කවදාවත් ওই විදිහට බැලන්ස් වෙන්නේ නැහැ, සමබර වෙන්නේ නැහැ. දුක වැඩි. අපි දැන් හිතුවේ නැති වුණාට දුක වැඩි. දුකම නෙමේ ජීවිතේ කියන්නේ. සැප තියෙනවා. ආදායමක් තියෙනවා, ලාභයක් තියෙනවා. හැබැයි අලාභෙ වැඩි. මේ සංසාරේ කාටවත් බෑ ලාභ විතරක් ගන්නට. සංසාරයේ කිසි කෙනෙකුට බෑ සැප විතරක් විඳින්න. එහෙම පුළුවන් නම් හොඳයි. සංසාරේ මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් දුක් විඳින්නේ නැතුව, ලෙඩ වෙන්නේ නැතුව, වයසට යන්නේ නැතුව, මැරෙන්නේ නැතුව, කැමති දේ නොලැබෙන්නේ නැතුව, අප්‍රිය අයත් එක්ක ඉඳ වෙන්නේ නැතුව, කැමති අය එක්ක විතරක් සිටමින් මහන්සි වෙන්නේ නැතුව එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම ඉන්න කෙනෙක් නැහැ, හිටපු කෙනෙකුත් නැහැ එහෙම සංසාරේ කොහෙවත්. කවුරුවත්. අපිත් එහෙම නෙමෙයි. අතීතේ බැලුවත් එහෙම නැහැ. ඉහළ සිට පහළටම බලන්න හැමෝම දුක් විඳිනවා. මේ සංසාරයේ කරන ගනුදෙනුව හැම වෙලෙම අපට අවාසි විදිහට මේ ගනුදෙනු කරුට පාරිභෝගිකයාට අවාසි විදිහට තමයි යන්නේ. ඉතින් ඒ නිසා එයාට සිද්ධ වෙනවා පාරිභෝගිකයන්ට වැඩිපුර වැඩ කරන්න. දැන් මේ අවුරුද්දේ වැඩ කරන්නේ ගිය අවුරුද්දට. ගිය අවුරුද්දේ හිඟ පියවන්ටයි ඊළඟ අවුරුද්දට ටිකක් හරි ඉතුරු කරගන්න කියලා. ඉතින් හැම වෙලෙම අපි ඉන්නේ ඔය අන්ත දෙකේ. ගිය අවුරුද්දේ ණය ගෙවන්න ඕන. අදට තව ඊළඟ අවුරුද්දේ කරගන්න තියෙන දේවල් තියෙනවා. ඒවට හම්බ කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්ද වර්තමානීය ගෙවි යන්නේ වර්තමානීය නාස්ති වී යන්නේ වර්තමානීය වියදම් වී යන්නේ අතීත ණය ගෙවන්නත් අනාගතයට හම්බ කරන්නත්. වර්තමාන වර්තමානයේ විඳින්නේ නැහැ. කවුද විඳින්නේ වර්තමානයේ? ඉතින් වර්තමානයේ මේ විදිහට අතීතයේ හෙවණැල්ලටත් අනාගතයේ සිහිනයටත් වැහිලා තිහිල්ලා. එක පැත්තකින් අතීත හෙවණැල්ලෙන් වර්තමානයේ වැහෙනවා අනිත් පැත්තෙන් අනාගත සිහිනය සිහින විසින් වර්තමානයේ ආක්‍රමණය කළා. ඉතින් වර්තමානයක් නැහැ ඒ නිසා. වර්තමානයක් නැති කෙනෙක් සතුටින් ඉඳීද? වර්තමානයක් නැති කෙනෙක් කොහොමද සැනසෙල්ලේ ඉන්නේ? ඒ නිසා හැම විටම වර්තමානයේ කියන්නේ අතීතයේ ණයක්. තා අනාගතයට ණය වීම. ඒ දෙක තමයි. දැන් මේ පටලැවිල්ල මේක තමයි ලොකුම පටලැවිල්ල. අනිත් ඔක්කොම පටලැවිලි කල්යාණ මිත්‍රවරුනි හැදෙන්නේ මේ මූලික පටලැවිල්ල නිසා. මේ වර්තමානයේ ගිහිල්ලා අතීතයට උකස් කරනවා. උකස් කරනෝනේ මේ අතීතයට සින්න කරනවා. අතීතේ ණයවලට වර්තමානයේ සින්න කරනවා. සින්න වෙනවා. ඊළඟට අනාගතයට උගස් කරනවා වර්තමානයේ. ඉස්සරහට උගස් කරනවා. අතීතයට සින්න වෙනවා. අතීත ගත්ත ණය ගෙවා ගන්න බැරුව වර්තමානයේ තමයි අතීතයේ විහිං සින්න කරගන්නේ. අනිත් පැත්තෙන් අනාගතයට අපි උගස් කරනවා වර්තමානයේ. එතකොට මේ මූලික වශයෙන් මෙතන මේ මොහොතේ ඉන්ට බැරි වීම නිසා මෙතන මේ මොහොතේ තියෙන සතුට නොමිලේම ලබන්න පුළුවන් වෙහෙසකින් තොරව විඳින්න පුළුවන් මේ උල්පත මේ සතුටේ උල්පත අපිට නොලැබී යනවා මේ මොහොත පහු වෙලා යනවා මේ මොහොතේ මේ මොහොතට අපි අවධානයෙන් නෙමෙයිනේ ඉතින් මේ මොහොතට අවධානයෙන් නොසිටින කෙනාට මේ මොහොතේ පයේ මොන මණිකක් වැදුණත් දන්නේ නැහැ ඒතර වර්තමානයේ කියන්නේ මැණිකක් වර්තමානයේ කියන්නේ නිධානයක් හැබැයි මේ නිධානය වර්තමානයේ නැමැති නිධානය පෙනෙන්නෙත් නෑ දකින්නෙත් නෑ හොයාගන්න ලැබෙන්නෙත් නෑ හිමි වෙන්නෙත් නෑ අතීතේ සානාගති ජීවත් වන අපට ඒ නිසා හැම වෙලෙම අතීතයට ශෝක කරනවා අනාගතය ගැන බය වෙවි ඉන්නවා බය වෙවි කියන්නේ හරියයිද වරදීද පුළුවන් වෙයිද මට කරගන්නට දැන් මේ විදිහට අනාගතය පිළිබඳ චකිතේන්ද අතීතය පිළිබඳ පසුතැවිල්ලෙන්ද යුතුව වර්තමානය වියදම් කරනවා ඉතින් වියදම් කරන්න තියෙන්නේ වර්තමානය හැබැයි වර්තමානයේ වියදම් කරන්නේ මොකටද උපයන්ට නෙමෙයි. ඉතින් කල්යාණ මිත්‍රරනි මේ මූලික පටලැවිල්ල නිසා තමයි ලෝකේම අපි පටලවගන්නේ. හැම දෙනාම පටලවගන්නේ. හැම දෙයක්ම පටලවගන්නේ මේ මූලික පටලැවිල්ල නිසා. අතර මේ පටලැවිල්ල තියෙන්නේ හිතේ වෙන කොහේවත් නෙමෙයි. හිතේ තියෙන. මේ හිතේ තියෙන පටලැවිල්ල බේරුම් කරගන්න බැරි නිසා තව තවත් තව තවත් පටලෙනවා. හරියට නූල් පටලැවිල නූල් පන්දුවක් වගේ. දැන් මේ නූල් පන්දුව පටලැවුනේත් අපි කලබලේ නිසා කලබලෙන් එහෙට මෙහෙට නූල් පන්දුව විසික් කරලා එතනින් මෙතෙන්ට එතනස් කරනකොට තව තැනකට විසික් කරනවා. එතනින් තව තැනකට විසික් කරනවා. එහෙම විසික් කරන්න වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. නිකන් නූල් පන්දුවක් එහාට මෙහාට විසික් කළාම නිකම්ම පටලැවෙනවා. ඔය මොකක් හරි වයර් රෝලක් වගේ එකක් එහාට මෙහාට විසික් කරන්නකො දවසින් දවස. අමුතුවෙන් පටලවන්න ඕනේ කල්පනා කරලා පටලවන්න ඕනේ කවුරුවත් කල්පනා කරලා පටලවගෙන නැහැ. කල්පනා නොකිරීම නිසා පටලවගෙන තියෙන්නේ. ඒක නිකන් මේ පටලැවිලා. දැන් පටලැවුණු නූල් බෝලයක් බවට පත්තුණු ජීවිතය ඒ පටලැවිල්ල ලිහා ගන්නව වෙනුවට කලබලේ වැඩිකමට අපි එහෙන් අදිනවා මෙහෙන් අදිනවා අදින්ට අදින්ට තව තවත් හිර වෙනවා. ඉතින් අපි හිතනවා එක තැනකින් ඇද්දාම හරියයි. එතනින් ඇදලා බලනවා. ඉතින් එතනින් ඇද්දාම ටිකක් ඇදෙනවා. ටිකක් ඇදෙන නිසා තව අදිනවා. එතකොට මොකද වෙන්නේ? හිර වෙනවා. ඔන්න ඒ පැත්ත හිර වෙලා ගැටයක් වැටෙනවා. දැන් කොහාටවත් අදින්න බෑ. එතකොට ඉතින් ඉවසන්න බැරි වුණොත් ඒක දමලා ගහලා ඉන්නවා. ඉතින් ආයෙත් වෙලාවක දැන් මේක අවශ්‍යයිනේ. ඉතින් ආයෙත් අරගෙන තව තැනකින් අදිනවා. ඉතින් එතනිනුත් ඇදෙන්න පටන් ගත්තාම ඒ සන්තෝෂෙන් දැන් හරි කියලා අදිනවා. අදිනකොට ආයෙත් තව තැනක ගැටයක් වැදලා එතනත් හිර වෙනවා. ඉතින් අන්තිමට දැන් නූල් පන්දුවක් නෑ ඇත්තේ ගැට ගොඩක් විතරයි. ගැට රාශියක්, ගැටලු ගොඩක් විතරයි. දැන් මෙතන ඇත්තටම ගැටලුවක් තිබුණ නැති තැන. නූල් පන්දුවක් කියන්නේ ගැටලුවක් නෙමෙයි. බොහොම ලස්සන දෙයක්, ලස්සනට ඔතපු දෙයක්, ලස්සනට වියපු දෙයක්, ලස්සනට හදපු දෙයක්, ලස්සන දේවල් හදන්න පුළුවන් දෙයක් නූල් පන්දුවක් කියන්නේ. දැන් මොකද වුනේ? ඒක පන්දුවේ වැරද්දද, නූල් වර්ගයේ වැරද්දද, තිබ්බ තැන වැරද්දද නෑ එකක්වත් නෙමෙයි. අපේ වැරද්ද, හිතේ කලබලය. නිසා ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්න 1000ක් නෙමෙයි කෝටියක් විතර ඇදිලා. මේක වැඩක් ගන්නට බෑ නේද? ඉතින් කෑලි කෑලි කපන්න වෙන්නේ අඩි අඩි දෙකේ විතර. වෙන කිසිම වැඩක් ගන්නට බෑ. ඉතින් දැන් මේ වගේ කල්යාණ මිත්‍රවරුනි මනස ප්‍රශ්න නැති තැනක ප්‍රශ්න හදාගන්නවා. ඉතින් හදාගත්තාම ඒ ප්‍රශ්නේ විසඳන්න කියලා තව තැනක ප්‍රශ්නයක් හදනවා. තව තැනකින් අදිනවා. අර මුල් තැන වැදුණු ගැටේ ලියා ගන්න තව තැනක අදිනකොට තවත් තැනක ගැටයක් වැටෙනවා. දැන් මේ විදිහට ගැට වැටෙන්න වැටෙන්න ජීවිතේ ගැට වැටෙනවා, සමාජයේ ගැට වැටෙනවා, අපි කොහෙන්ද ඇද්දේ? එතන ගැටයක්. ඉතින් මේ මේක තමයි මනසේ ස්වභාවය සාමාන්‍ය මනසක ස්වභාවය ඒ නිසා වන්නට ඕනේ ඔය ප්‍රශ්නය දෙවි කෙනෙකු ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. ඒ කියන්නේ දිව්‍යමය මනසෙත් හැටි එහෙම තමයි. මනුෂ්‍ය මනස විතරක් නෙමෙයි. අනවබෝධයේ ඇත්තේ කොතැනද? ඒ අනවබෝධය තියෙන්නේ මනුස්ස ලෝකෙද, പ്രേත ලෝකෙද, අසුර ලෝකෙද, දිව්‍ය ලෝකෙද, බ්‍රහ්ම ලෝකෙද කියා වෙනසක් නැහැ. කොහෙද කලබලේ තියෙන්නේ? එතන ගැටලු තමයි හැදෙන්නේ. ඉතින් මේ దేవතාව ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා අන්තෝ ජටාමයි ජටා ඇතුලෙත් ගැට එළියෙත් ගැට ඇතුළෙත් ගැට එළියෙත් ගැට. ඉතින් මේ ඇතුළේ තියෙන ගැට ලිහා ගන්නට යනකොට එළිය ගැට වැටෙනවා. එළියේ තියෙන ගැට ලිහන්ට ගියාම ඔළුව ඇතුළේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා වෙන්නේ එක ගැටයක් ලිහන්ට යනකොට ඒ ගැටේ මත්තට තව ගැටයක් හැදෙනවා. ඒකනේ දැන් වෙන්නේ. ජටාය ජටිතා පජා ප්‍රජාව ප්‍රජාව කිව්වහම මනුෂ්‍ය ප්‍රජාව විතරක් නෙමෙයි කොයි ප්‍රජාවක් දේව ප්‍රජාව බ්‍රහ්ම ප්‍රජාව අසුර ප්‍රජාව මේ සියලුම ප්‍රජාවන් අවිද්‍යාවෙන් සැදුම්ලත් සමස්ත ප්‍රජාවම ජටාය ජටිතා ගැටලු වලින් ගැටලු වලට යනවා ගැටලු වලින් විසඳුම් වලට නෙමෙයි යන්නේ ගැටලු වලින් ගැටලු වලට ගැටයකින් ගැටයකට ප්‍රශ්නයකින් ප්‍රශ්නයකට දුකකින් දුකකට අඳුරින් අඳුරට. අන්ධකාරය ඇති කරගන්න කරන්නේ තියෙන ඉටිපන්දමත් නිවල දාන. ඉතින් එහෙම තමයි අන්ධකාරයෙන් අන්ධකාරයට, දුකෙන් දුකට, ශෝකයෙන් ශෝකයට, ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට තමයි යන්නේ. යන්න වෙලා තියෙන්නේ. එහෙම යන්න ඕනේ නැහැ. හැබැයි ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. ඉතින් දැන් මේ මේ විසඳුම් ඔක්කොම අපි හොයන්නේ සංසාරය ඇතුළේ. ඒ සංසාරේ තියෙන දේවල් වලින් තමයි විසඳුමන්නේ. මේ බැංකුවේ ණය ගෙවන්න තව බැංකුවකින් ණය ගන්න. ඊට වැඩිය ලොකු පොලියකට. ඉතින් ඒ ඊට වැඩිය හිර වෙනවා. ඊට පස්සේ මේ බැංකු දෙකේම ණය ගෙවන්න තව බැංකුවකින් ණය වෙනවා. එතකොට දැන් බැංකු තුනක පොලිය ගෙවන්න ණය ගෙවන්න නෙමෙයි හතරෙනි බැංකුවෙන් ණය ගන්නේ අර බැංකු තුනේම පොලිය ගෙවන්න ණය හැම ඉතුරු වෙලා. මේ සංසාරයෙන් ණය ගන්න කෙනෙක් කවදාවත් පොහොසත් එක් වෙන්නේ නැහැ. සංසාරයෙන් ණය අරගෙන පොහොසත් වුණු කෙනෙකුත් නැහැ. දැන් සංසාරයට ණය වෙන්න එපා. එතකොට මේ මේ සංසාරයට වෙච්ච ණය එන්ටෙන්ට වැඩි වෙනවා මිසක් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒතරේ ගෙවලා ඉවර කරගන්න අමාරු වෙනවා. බැරි නෑ අමාරු වෙනවා ණය වෙන්න වෙන්න ඒ ඒ ගෙවෙනකල් ඉන්න වෙනවා සංසාර. ඒ නිසා මේ දුක් විඳින්න එපා. ණය වෙන්න එපා කියන්නේ ඒකයි දුක් විඳින්න එපා. දුක් විඳීම මේ කුසලයක් නෙමෙයි. දක්ෂතාවයක් නෙමෙයි. හපංකමක් නෙමෙයි. දුක් විඳලා පින් කරගන්න බෑ. දුක් විඳීමෙන් පින් සිද්ධ වෙන්නේ නැහැ. හිතක් පවිත්‍ර වෙන්නේ නැහැ දුක් විඳ කියා. දුක් විඳීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. කටුක ජීවිත ගත කරන්නට වෙනවා. අඩුපාඩුකම් එක්ක ජීවත් වෙන්නට වෙනවා. දුෂ්කර ජීවිත ගත කරන්නට වෙනවා. මේ ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. හිතින් දුක් විඳීම ගැන. දුෂ්කර ජීවිත ගත කළත්, සුවපහසු ජීවිත ගත කළත් හිත දුක් විඳින්නේ නම් හිත විඳින්නේ දුක නම් එය අදක්ෂකමක්. එය කුසලයක් නෙමෙයි, එය ප්‍රඥාවන්තකමේ ලක්ෂණයක් නෙමෙයි, එය සූරවීරකමක් නෙමෙයි, බුද්ධිමත් භවයේ සලකුණක් නෙමෙයි. හිත විඳින්නේ දුක නම්. මේ ප්‍රශ්නේ එනවනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කොහොම කිව්වත් අපි කොහොමද දුක් විඳින්නේ නැතුයි. කොච්චර අපිට ප්‍රශ්න තියෙනවද? රස්සාවේ ප්‍රශ්න තියෙනවා, පාරේ ප්‍රශ්න තියෙනවා, ඉඩම් වල ප්‍රශ්න තියෙනවා, ළමයින්ගේ ප්‍රශ්න තියෙනවා, අම්මා තාත්තගේ ප්‍රශ්න තියෙනවා, ලෙඩ තියෙනවා. දේශපාලන ප්‍රශ්න තියෙනවා. කොහොමද දුක් විඳින්නේ නැතුයි? ඒ ප්‍රශ්න තිබ්බට දුක් විඳින්න ඕනේ ඔය උඟක් ප්‍රශ්න ඇත්තටම අපේ ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. දැන් මේ අපේ කරගන්නේ Tamange කරගන්නේ ඒ එයා පුරුද්දන්නේ යමක් Tamange කරගන්න එක හිතේ පුරුද්දක්. හිත පුරුදු වෙලා තියෙන්නෙම මේ බාහිර තියෙන දේවල් අභ්‍යන්තරගත කරගන්නට. බාහිර තියෙන්නේ මොකද්ද? එය ඇඳුමක් වෙන්න පුළුවන්, ඒ ආහාරයක් වෙන්න පුළුවන්, එය වාහනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙකු වෙන්න පුළුවන්. දැන් හිතට හොඳයි කියලා හිතුනොත් ඒ දෙය හිත කැමති නෑ ඒ Tamanට හොඳයි කියලා හිතිච්ච දේ බාහිරේම තියලා තාන්න. තියෙන තැනම තියලා අරින්න හිත කැමති නෑ. ඒ තිබ්බ තැනම තියෙන්න අරින්න හිත ලෑස්ති නෑ. හිතට ප්‍රියනම් හිතට මනාපනම් එතකොට හේතු දෙකක් නිසා හිත කැමති නැහැ. මොකද්ද හේතු දෙක? එකක් තමයි මේ වෙන කෙනෙකුට අයිති වෙයි කියලා. දැන් මං අයිති කරගත්තේ නැත්නම් තව කෙනෙක් අයිති කරගනි. දැන් ඇඳුම් තෝරනකොට බලන්නේ වේදික පදික වේදිකා විතරක් නෙමෙයි කොහෙත් ඉතින්. ඒ තෝරනකොට ඔය ඔය හැඟීම් දෙක තියෙන දැන් මෙතන හොඳ වටිනා ඇඳුමක් තියෙනවා. තාම ඒක හම්බ වෙලා නැහැ. ඒකනේ තෝරන්නේ. මේකත් කොහේ හරි තියෙනවා. ඉතින් අනිත් ඈන් තෝරනවා. මං විතරක් නෙමෙයි. ඒකට ඒක මට කලින් වෙන කෙනෙකුට අයිති වෙයි. වෙන කෙනෙකුට අයිති වුණොත් මට නැති වෙයි. ඒතර මේ එකක් එක හේතුවක්. ඔය ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාව නිසා මනස Tamanට ඕන දේවලු එපා දේවලු ඔක්කොම ටික අභ්‍යන්තරගත කරගන්න. ඒ ඒවා හිතට සම්බන්ධ කරගන්නවා. හිත ඇතුළට ගන්න කිය. ඇඳුම හිත ඇතුළට ගන්න බෑනේ. හැබැයි මනස ඒ ඇඳුමත් එක්ක ගැටයක් ගහගන්නවා. ඒ ගැටේ මානසිකයි. එළියට පේන්නේ කවුද මේ ගැට ගහගෙන ඉන්නේ කියලා. ද වාහනයක් පාරේ තියෙන අපි දන්නේ කවුද මේ වාහනේ මනසින් ගැට ගහගෙන තියෙන්නේ කියලා. ඉතින් හැබැයි ඒක ගැට ගහගත්ත කෙනාගේ මනස තමයි ඒ දන්නේ. දැන් ඒ එතකොට මේ එය පේන්නේ නැහැ ඒ ගැටේ. ඒක හැබැයි මනස කරන්නේ ඊර්ෂ්‍යාව නිසා ගැට ගහගන්න. අනිත් පැත්තෙන් මසරුකම නිසා ගැට ගහගන්න. මේ මූලික හේතු දෙක නිසායි මනස බාහිර තියෙන දේවල් අභ්‍යන්තරගත කරගන්නේ. ඒවා මානසික කරගන්නේ. ඉතින් මෙහෙම කරගත්තේ නැත්නම් ඒවා බාහිර තමයි. තිබ්බතන තියෙයි. පිටිය දැන ඉඳී. හැබැයි එහෙම ඉඳ දෙන්න කැමති නෑ හිත. හිතට ඕනේ ඒවා හිත ඇතුලේ පැල කරගන්න. අර තිබ්බ තැනින් උදුරා හිත ඇතුලේ පැල කරගන්න. එතකොට ඉස්සා මච්චරි මේ හේතු දෙක. දෙදා අපි කතා කරන්නේ සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා ගැටුම ගැන කිව්වා කියලා. එතකොට ගැටුමට හේතුවක් විදියට බුදුරජාණන් වහන්සේ කියන ඔය හේතු දෙක ඉච්ඡා මච්චරිය. ඊර්ෂ්‍යාව සහ මාත්සර්යය. මාත්සරි කියන්නේ මසුරුකම නිසා ඒවා හේතු වෙනවා ওই ගැට ගහ ගන්න. ඊර්ෂ්‍යාව කියන්නේ ද මට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙයි. ඒකට හිත කැමති නැහැ. Tamanට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙනවාට හිත කැමති නැහැ. ඒ වගේම Tamanට තියෙන දෙයක් Tamanට අහිමි වෙනවට හිත කැමතිත් නැහැ. Tamanට තියෙන දෙයක් Tamanට අහිමි වෙලා තව කෙනෙකුට හිමි වෙනවට කැමතිත් නැහැ. තමන්ට හිමි නැති දෙයක් තම කෙනෙකුට හිමි වෙනවට කැමතිත් නැහැ. තමන්ට හිමි නැති දෙයක් තම කෙනෙක් හිමි කරගෙන ඉන්නවා දකින්න තියෙන අකමැත්ත තමයි ඉස්සා ඊර්ෂ්‍යාව කියන්නේ. තමන්ට හිමි වෙලා තියෙන දෙයක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න තියෙන අකමැත්ත තමයි මසරුකම කියන්නේ. මාත්සරය. ඒතර මේ කාරණා දෙක දැන් ওই වචන ඉතින් අපි හරියට පත්ත ගන්න වචනේ ඊර්ෂ්‍යාව මා මසරුකම හැබැයි මේවා බොහෝම සියුම් අර්ථ තියෙන වචන. ඒ සාමාන්‍ය බහුල වශයෙන් ජනප්‍රිය වේදිකාවල කතා කරන අර්ථය නෙමෙයි ඊටාම සියුම්. මේ සියුම් වූ ස්වභාවයන් බොහෝම ඉක්මනට සිතක ඇති වෙනවා. බොහෝම ඉක්මනට ඇති වෙනවා. ඒ ඇතිවීමේ ප්‍රතිඵලයක් විදිහට එක්කෝ ඊර්ෂ්‍යාව නිසා ගැට ගහ ගන්නවා නැත්නම් මසුරුකම නිසා ගැට ගහ ගන්නවා. දේවල් එක්ක. ඉතින් බලන්න මේ මනස පුත් තමන් කේන්ද්‍ර කරගෙන තමන් ඉන්න තැන මම කියන කූඤ්ඤේ පොළවට ගහගෙන කොහේ හරි තැනක ගහගෙන ඊට පස්සේ තියෙන තරම් ලනු ගෙනල්ලා තියෙන තරම් නූල් ගෙනල්ලා මේ කුඤ්ඤේ එක කෙරෝලක් ගැට ගහනවා අනිත් කෙරෝල ගිහිල්ලා කොහේ හරි තව කාගේ හරි තව මොකක හරි ගැට ගහනවා එහෙම කීයකනම් තමන්ව ගැට ගහගෙන තියනවාද කීයක්නම් තමන්ට ගැට ගහගෙන තියනවද ගණන් කරන්න පුළුවන් දැන් මේක තමයි සංයෝජන කියන්නේ තමන් මෙතන ඉන්නවා තව එකක් එක්ක සම්බන්ධ කරගන්නවා මනසින් තමයි සංයෝජනේ ඉන්නේ පේන්න නැහැ පේන්න නැහැ ඒ සංයෝජනේ මනසේ තියෙන්නේ දැන් මේ මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි සිත විවිධ වූ සංයෝජනයන් නිසා විවිධ වූ ගැට නිසා විවිධ වූ දේවල් එක්ක සම්බන්ධ කරගත්ත ගැට නිසා මොකද්ද වෙන්නේ විඳිනවා දුක ගැට ගහගන්නේ සැප විඳින්නට මොනම දෙයක් එක්ක හරි ගැටයක් ගහගන්නේ අවුව එක්ක හරි වැස්ස එක්ක හරි අපි ගැටයක් ගහගන්නේ සැප විඳින්න. කිසි කෙනෙක් කිසිම දෙයක් එක්ක ගැට ගහගන්නේ නෑ තමන්ව දුක් විඳින්න.